මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලස්ස මුවන් පැලස්ස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී මුවන් පැලස්ස පොඩි ඉස්කෝලේ ලොකු මහත්තයා හදිසියෙම කඩුගන්නාව ගම් ප්‍රදේශයේ ඉංග්‍රීසි ආණ්ඩුවේ පාසලකට මාරුවක් ලැබී යාම නිසා ඇති වූ පුරපාඩුව වෙනුවෙන් තිසරි වීරකෝන් ගුරුතුමියට උසස් වීමක් ලැබේ. මුවන් පැලස්ස ගමේ පාසල එනම් පොඩි ඉස්කෝලේ දිනු කිරීම සඳහා ආරච්චිල ප්‍රධාන ගමේ දෙමාපියන් පිරිසක් මහේජන්ත උන්නාන්සේට ඉල්ලීමක් කර සපුමල්ට එම පාසලේ මොනිටර් ගුරුපත්වීමක් ලබා දීමට කටයුතු කරන බවටද ආරංචි වී තිබේ. බදුලු දිස්ත්‍රික්කයේ දුෂ්කර සේවයට ගොස් සිටින ගෝමරී ගුරුතුමිය ගමේ ඉස්කෝලයට මාරු කරවා ගැනීමට දරන උත්සාහයක්ද හෙළි වී තිබේ. මුවන් පැලස්සේ මෙම සංක්‍රාන්ති සමය අද ආඛ්‍යානෙන් රස වින්දනාත්මකව ඔබේ සමන් යොමුව සඳහා ගුවනට මෙසේ මුසු කෙරේ. මල්ලී මල්ලි සපුමල් තිසිරිනාගේ කෝපේ සපුමල් සපුමල් අයියා හන්දියේ කඩේට ගිහුම් එන්න ගියා අක්කා තන්මරිය අක්කා මොකද මේ කලබලේ මේ මේ පොඩි දුවට ඊයේ රාත්‍රියේ තුන නංගි මම මේ ලූල් වත්තට හරි වේරගන්තොටට හරි ගොහින් මේ චූටි දුව පෙන්නලා බෙහෙත් ටිකක් ගන්නට කියලා නංගි ආ කෝ බලන්ට තාමත් තුන වගේනේ. ඔව්. අමේ එන්නේ සපුමල් අයියක්ගේ. සපුමල් කෑම උයලා තියෙනවා. දෙන්න කෑම බෙදාගෙන කාලා තිසරණංගිව සයිකලෙන් ඉස්කෝලේට දාන්නට. ආ මේ අක්කේ. එතකොට කොහොමද මේ චූටි දුව එකන් බේත් ගන්නට යන්නේ? අපි අමාරිස්ගේ තිරික්කලේට කියලා තියෙනවා මල්ලි. ලූල් වත්තෙන් බැරි වුණොත් වේරගන් තොටින් හරි මං චූටි දුවට බෙහෙත් අරන් එන්නම්. හ්ම්. මේ මල්ලි දැන් ලොකු මහත්තයත් වෙන ඉස්කෝලේකට මාරු වෙලා ගිහුන් නේද? අපට ආරංචි දැන් තිසරිණන්ගේ ඉස්කෝලේ ලොක්කි කියලා. <laughs> වලන්ත කුරන්මලි අක්කා නරක වෙලාවට ලොකු මහත්තයත් මාරු වෙලා ගියානේ. කට උත්තරත් නැතුව මාව හබකට හවුනා. <laughs> මේ තිසරණංගිට ඊට වඩා ලොකු ඉස්කෝලයක් වුණත් හොඳට කරන්න පුළුවන්. <laughs> බය නැතුව කරගෙන ඉන්න. එච්චරයි. <laughs> අක්කලාගේ ආශිර්වාදයයි ස්තුතියයි තමයි. හ්ම්. <laughs> සපුමල් පරක්කු නැතුව තිසරණංගිව ඉස්කෝලේට එක්කන් යන්න. හරි හරි අක්කේ හරි. එයා දැන් ලොකු නෝන වුණාම වේල පහෙන් ඉස්කෝලේ ඉන්න ඕනනේ. ආ ආන්න අමාරිස්ගේ තිරික්කලෙත් එනවා. මං එහෙනම් චූටිතුව අරගෙන එන්න. නංගි යනවා. හරි හරි රන්මලියක්කේ. කෑම කාපු ගමන් අපි ගියා. මේ සප්මලයි මට අයියා එක්ක ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඇයි මට? මටත් තියෙනවා කතා කරන්න ගොඩක් දේවල්. මේ මේ කිසරණනා මට කියන්ට මම නිවාඩු දවස්වල අප්පච්චිලා කඩේ වැඩට යොදාගෙන ඉන්න ඉලංගි කියන්නේ කවුද? ආ ඉලංගිද? ඔව්. ඉලංගි කියන්නේ අපේ නෑද අයියා කෙනෙක් තමයි. හ්ම්. එයා වැඩ කරන්නේ පොලිසියේ. දැන් අප්පච්චිලා මන් නැති දවස්වලට ඇයි එයා ගත්තේ මං අහන්නේ? මේ තිසරි නගාගේ මොන හරි අදහසක් තියෙනවද එයා ගැන? අප්පච්චිලාගේ මොන අදහසක් තියෙනවද මම දන්නේ නැහැ. නමුත් මන් නම් ඊළඟට කැමැත්තක් නැහැ. ඔව්. අප්පච්චි කැමතිත් සපුමල් අයියට. මං කැමතිත් සපුමල් අයියට. ඒ නිසා ඊළඟේ කඩේ වැඩ කොලාට ඒ ගැන 아무තු අදහසක් අප්පච්චිලාගේ නෑ. අයියා එහෙම හිතන්ට උවමනාවකුත් නෑ. නෑ නෑ මං මං එහෙම හිතුවේ නෑ. සපුමල් අයියා සමහර දවස්වල කඩේට වැඩට නොයන එක ගැන අප්පච්චිට හරියට හිතට දුකයි. මොකද ඔය කඩේ අප්පච්චි සපුමල් අයියටම බාර දෙන්න කියලානේ හිතාගෙන ඉන්නේ. අප්පච්චිටත් දුකයි මටත් දුකයි. මට නම් ගොඩක් දුකයි. ගොඩක්ම දුකයි. ඔන්න ඔන්න අඬන්න පටන් ගත්තා. අද මේ ඉස්කෝලේ ලොකු නෝන හැටියට වැඩ බාර ගන්න තියෙනව නේද? මොකද යන්නන්නේ? ලස්සනට ඔසරිය ඇඳලා ඔය ඉන්නේ කුමාරි හාමි කෙනෙක් වගේ. ඉතින් සතුටින් ඉන්න ඕන දවසේ අඬන්න ඕනේ ඔය කඳුළු පීද ගන්න තිසරණන්ගේ. හ්ම් හ්ම්. ඇත්තෙන්ම කියන්න අයියා අයියා කඩේ වැඩට යන්නේ නැද්ද? කඩේ වැඩ කරන්නට වෙන්නේ නෑ නංගා. ඇයි? ඇයි? තව දවස් දෙක තුනකින් මට මොනිටර් ගුරුපත් වීමක් ලැබෙනවා. හ්ම්. මැනේජර් කමට වඩා ගුරුපත් වීම හොඳයි තිසරි. අන්න ඒකයි. නගා තරහ දෙයකට. අනේ මං තරහ නෑ. මං සතුටුයි. දැන් මේ මුවන් පැලස්ස පොඩි ඉස්කෝලෙට ගුරුවරුත් මදි එකේ සපුමල් අයියා ඈත ඉස්කෝලෙකට නොයා ගමට මේන එක කොච්චර හොඳද? ඔයා මගේ ළඟ ඉන්නවා නම් මං කොච්චර සතුටුද අයියා? මං හිතන්නේ තෙසරි මට පත්වීම ලැබෙන්නේ පොඩි ස්කෝල්ටම තමයි. දෙයියනේ ඒක නම් ඉතින් මං හිතන්නේ මගේ තනියටම සිද්ධ වෙන දෙයක්. ආරච්චිල මාමයි පස්සර ඒජන්ත මාමයි පත්වීම හදලා දෙන්නම් කියලා කිව්වා. මේ සමහරට මේ සතියෙම කෙරේ. මේ අද අයියා මගෙත් එක්ක පොඩි ස්කෝල්ට එන්න ඕනේ. හරි ඉතින් පත් වීම හම්බුණාම බැරිය කෙලිම පොඩි ස්කෝල්ට එන්න. <laughs> එහෙම බෑ. මැනේජර් රස්සාව වගේ හිටි ගමන් නිවාඩු ගන්නට මගෙන් නම් ඉඩ ලැබෙන්නේ නෑ. ඒක තමයි මගේ කොන්දේසිය. බුදුවා මේ දැනටම තියෙන සැර. හරි හරි නගා අපි දැන් යන වෙලාව හරි. එන්ටෙන් ඉක්මනට. දැන් අපි ඉක්මන් කරලා සයිකලෙන් යමු. මේ කිසිර නගා ළඟි පස්සෙන් නැගලා අතකින් හරි අත් දෙකෙන්ම හරි මාව බදලා අල්ලගන්න. හ්ම් හොඳට හිටී අදන. ඇයි? මේ අයියේ මාව වටන්නේ නැතුව අරන් යන්න හොඳේ. <laughs> හරි හරි. පරිස්සමින් යමු. හරි හරි නගින්ටකෝ. හ්ම්. අනේ මණිකේ මණිකේ දැන් ওই ඩිංගිත්තකට කලින් මේ වලව්වට ඇවිල්ලා මර විලාප ගහලා ගිය බවලතා කවුද? ඈ? කවුද? අපේ රාලහාමි ඊයේ පිරිත් ගෙදරක ගෙහුම් නිදි මරාගෙන ඇවිත් ටිකක් විවේකෙට මහන්සියට කියලා ඇහැ පියා ගත්ත විතර. මන් දන්නව කරච්චලයක් කියල. ඔව් ඔව් ඔව් ඔව්. ඔය ගෑණි කවුරුණත් අම්මපා මට යක්ෂාවේශ වෙලා හිටියේ. ආව් නැගිටලා ඇවිල්ලා හොඳ සංගීස්කෘතයෙන් දෙකක් තුනක් කියලා මට ඕකිව එලව ගන්නටත් හිතුණා. අයියෝ සාක්කි. වෙන කවුරුවත් නෙවෙයි. එහෙනම් ඇයි අපේ ලාලහාමිට කටහඬින්වත් අඳුරගන්න බැරි වුණාද? අපේ ගෝමරී දුවගේ අම්මා නොවේ ඔය ඇවිත් විලාප ගගහ ඇඬුවේ. නෑ නෑ නෑ නෑ මට නිදිමර ගාතේටත් එක කටහඬ අඳුර ගන්න බැරි වුණා මේ කවුද බවලතා කියලා ආ බැරි වෙලාවත් මං කියන්නේ නිදිමර ගාතෙන් ඇවිල්ලා අර ගෑනු අම්මන්ඩිට බැන්නනම් තමයි බලන්ට තිබුණේ හා තුන් තිස් පැයක් රෑ පහන් වෙනකල් පිරිජ්ජදරක නිදි මරාගෙන වැඩ කරපු මිනිහාගේ අමාරුව තේරුම් අරගෙන අපේ මැණිකෙත තිබුණා ඒ නගා එක්කරගෙන අර මහවත්ත පැත්තට ගෙවුම් කතා කරන්ට. ඔව්. කොහෙද ඉතින් මැණිකෙටත් ඉතින් එහෙම කරුණාවක් මෛත්‍රියක් ඇති එකක් ඈ. තමන්ගේ අමාරුව නෙවෙයි. ඒ ගෑනු අම්මන්ඩි විලාප ගැහුවේ මොකටද කියලාවත් නිකන් අත පෙරාලා මියව්වද? මැණිකේ මේ මොනවා කියනවද? මම මේ තවමත් නිදි විකාරයෙන් ඉන්නේ කියන එක අමුතුවෙන් අය කියන්න ඕනේ. හ්ම්. හරි කාරි නෑ. ඒක කාරි නෑ. දැන් මොකටද මොකටද නගා මෙතන ඇවිත් ඔය විලාප ගැහුවේ? විලාප ගැහුවේ ගෝමරීට ගුරුපත් වීම ලැබිලා ගියා ගියාමයි. හ්ම්. මොන දීපංකරයක ගියාද කියලා වගවිත්තියක් නැති කොමට ඇඬුවේ. ඇහුණද? පහසේ දෙයියන්ට කිය කියා විලාප ගැහුවේ. ආයේ වෙන මොහකටවත් නෙවෙයි. ආනේ දෙයනේ. ඇයි ඇයි ඉතින් ගෝමරී ගැන වගවීත්‍යක් නැහැ කියන්නේ. ඈ මං හොයලා බැලුවා නෙවෙයි ඒ කෙල්ල කොහෙද කියලා. ඇල්ල වැල්ල වායේ බදුල්ල ආණ්ඩුවේ මිශ්‍ර පාසලේ කෙල්ල දැන් උගන්වන්නේ. මං අපේ මැනිකෙත ඔය වගේ විත්‍ය වරක් කියලා තිබුණනේ. ඒ විත්‍යක් ඉතින් මේ මටත් මතකෙ තිව්වේ නෑ. මමත් ඉතින් ඒ ගෑණි ගෙවිලා අපේ අහගෙන ඔහේ හිටියා. <laughs> දැන් මේ මුවන් පැලැස්සේ පොඩි ඉස්කෝලේ ප්‍රධාන ගුරුතනතුරට ඉසරිදුවගේ උසස් වීම හරි ගියා. <laughs> ආන්න දැන් මේ සපුමල් පුතත් පොඩි ඉස්කෝලේ ස්වේච්ඡා ගුරුවරයෙක් හැටියට උගන්වනවා. ඔව්. තව ටික දවසකින් අපි ගමේ ඉස්කෝලේට සපු මල්ගේ පත්වීම ඉස්තිර කරනවා. ඒ විතරක්ද? බදුල්ලේ ඇල්ල වැල්ල වාය ආණ්ඩුවේ මිශ්‍ර පාසලේ උගන්නන ගෝමරී දුවත් තව ටික දවසකින් අපි අපේ ගමේ ඉස්කෝලේට ගන්නවා. ඔච්චර විස්තරයක් ඉතින් මං කොහොමද දන්නේ? සේරෝම ඉතින් දන්න දේවල් අපේ රාලහාමිගේ හිතේ විතරයිනේ තියෙන්නේ. මේ වගේ ගිනිපත්තු වෙච්ච කලබලයක් වෙලාවක ඕන් ඉතින් දඩිබිඩි ගාලා කියාගෙන කියාගෙන කියාගෙන යනවා. මැනිකේ මැනිකේ අපි අපේ ළමයි ගැන ඈ ඒගොල්ලෝ කොහේ හිටියත් හොයා බලනවා. ඒක අපේ යුතුයකම. ඒක අපේ වගකීම නැද්ද? මැනිකේ නිකම් බොරුවට මාත් එක්ක අංගනාතේ අල්ලන්ට එනවා. මේක යස පොයි අංගමක් නේ වෙලා තියෙන්නේ අම්මපා. අපරාදේ. අර ගෑනු අම්මන්ඩි පැයක් විතර වෙලාවක් අනේ දෙයියනේ මය කෙල්ලට වෙච්ච දෙයක් දන්නේ නෑ. අනේ උඩහස දෙයියන්ට බාරයි. මගේ අහිංසක කෙල්ල අනේ මගේ හිත වාවන්නේ නෑ කිය කියා විලාප ගගහ ඉඳලා යන්න කී ආරච්චි මහත්තයා. ඉතින් ඉතින් මණිකට තිබුණේ මාව ඇහැරෝලා ඔය සංගෙදී අහන්නනේ. ඈ මං ඔය සහසුද්දෙන් කියා දීලා ඒ ගෑණිගේ හිත හදනවනේ. දැන් ඉතින් ඕවා කියලා වැඩක් නැහැ. අපරාධේ. පැයක් විතර මෙතන ලතෝනි ගැහුවා. අපරාධ දෙයියනේ. කවුද බුලි මේ? හා මේ අපේ වෙද මාමනේ. එන්ට එන්ට වෙද මාමා එන්ට. වැස්ස ටිකක් තුරල් කරපු ගමන් මේ ආරත්තිරාලව බලලා යන්න කියලා ආවම හොඳයි හොඳයි. වෙද මාමා නම්බුනාම උත්සවෙත් ඉතින් හොඳට සංවිධානය වෙලා තිබුණලු නේද වෙද මාමා? <laughs> ඔව් ඔව් ඔව් ඔව් ඔව් වෙද මාමටයි මටයි ඉංග්‍රීසි ආණ්ඩුවේ මහේජන්තතුමා තෑගි භෝග නම්බු නාම දුන්නේ මහා ඉහලින් ඔව් මෙතන හිටියා යුරෝපේ ලොකු මහතුරු ගොඩාක් ඔව් ඔව් ආගන්තුකෝ ඇතමෙතින් ආරච්චිල මහත්තයෝ මත සන්තෝෂේ මගේ සිංහල වෙදකමින් ඒ දන්ත උන්වහන්සේ හොඳට සනීප වුණ එකට. මගේ බෙහෙත් පත්තුව කොම හරි ගියා. මං කොච්චර මහන්සි වුණාද? ඈ? කොහොම බෙහෙත් ඖෂධ පැලෑටි ඒවා හොයාගන්න ඔය ප්‍රොපොට්ටනේ. අවුට්ටනි හදන්න බඳින්ද වටිනා රහස් ඖෂධ වර්ගයේව සමහර ඒවා මම මෙහෙම හොයාගෙනයි ගියේ හැදද හැදද ඒකනම් වෙදමාමා හරිම අගනා වැඩක් වෙදමාමා කල්පනා කරලා ඖෂධ ටික අඩුම කුඩුම හොයාගෙන ප්‍රතිකර්ම ලෑස්ති කරපු එක හරි අගේ නැතු අද ඒකෙන්නේ මුවන්පැලැස්ස සිංහල බෙදකම ගැන ඉංග්‍රීසි ආණ්ඩුවට පොරසුද්ධ වුණේ. ඔන්න වෙදමාමා ලැබිච්ච නම්බුනාම වලටත් හරියන්න හොඳ භෝජනයකුත් මම පීලියල කරලා තියෙනවා. වෙදමාම කැමැතිම දේවල්. ඒ මොනවද හැබැයි අපි. වැලි තලපයි, ඉරමුසුයි කිතුල් හකුරු. ඔහෙ ඵලයක්. පුසුඹේ බැරුවා. ඉරමුතු තැම්බෙන සුවඳ මම මෙහාට එනකොට අර මේ ඉන්දි කඩුල්ල ළඟටත් ආවෝ. හරි. එබ තමයි ගමේ මේ ගොඩේ ඉරමුසු තැම්බෙනකොට සුවඳ එන්නේ. බාල පාල ගෙවල් වල පැල් කොටවල ඉන්න හැමෝටම දැනෙනවා. <laughs> කෝ මේ මණිකේ මේ මටත් ගන්තකෝ ය කිතුල් හකුරුයි ඉරමුසු කෝප්පේකුයි ආ වැලි තලප පංකාදුවට තියෙන්නේ අශාහම් මේ මේ ඒක නෙවෙයි වෙද මාමා මේ ඉංග්‍රීසි ඒජන්ත තුමා සන්තෝෂේ වැඩිකමට අපි දෙන්නටම නම්බුනාමත් දීලා කීව දේ මතකද මෙද මාමට ඈ <laughs> මොකද්ද අපේ අර මේ අර මගේ රැවුලේ දිගගෙන උන්නාසේ තෝල්ක මුදලිතුමාගෙන් ආපු එකද? ඒකත් හැබෑ ඒකත් හැබෑ. සුදු වී ජන්ත හාමුදුරුවන්ටත් ඕන නැති දෙයක් නෑනේ අම්මා. උන්නාන්සේගේ රැවුලත් හරියට අර පොල්ලෙල්ලක් වගේ ලොකුවට තිබුණේ. <laughs> ඉතින් ඉතින් ඉංග්‍රීසි එජන්ත ආමදුරෝ කිව්වා කොයි වෙලාවේ හරි ආපහු සැරයක් මේ මුවන් පැලැස්සට එනවා කියලා. ආන්න. මේ ගම බලලා යන්න එනවා කියලා. ඔය සිංහල වෙදකම ඇල්ලුවා වගේ අපේ මුවන් පැලස ගමත් අල්ලලා යයි උන්නාන්සේට ඔව් එහෙමනම් ඉතින් අපේ රාලහාමි කොයි වෙලේද ඔය ඒජන්ත හාමුදුරුවෝ මෙහාට සැපත් වෙන්නේ ඒක තමයි වැඩි ඔව් ඔව් මහ ඒජන්ත උන්නාන්සේ මුවන් පැලසට ආපුවම දැනගනි මං මේ ආරච්චිල තානාන්තරේ කොච්චර අභිමානින් ඈ අවංකව නම්බුකාර විදියට කරගෙන යනවාද කියලා ඇහැදාගෙන ඕං ඕං ඕං ඉතින් පටන් ගත්ත පම්පෝරිය අර කියමනක් තියනවානේ මාමා අනුන්ගේ පානෙන් එළිය බලනවා කියලා මිනිස්සු මේ මෙන්න මේ වෙදමාම හිඳයි ඔහෙටත් ඔය නම්බුනාම තෑගි භෝග ඉංග්‍රීසි ඒජන්තතුමාගෙන් තාන්න මන්න හම්බුනේ. තේරුණාද? ඔය ඔය ඔය ඉතින් ඔය ඉතින් ඔය ඉතින් මේ මම මොකටද කියන්නේ? මම මොකක් හරි කිව්වොත් ඒක මැදට පැනලා හරහටමයි කියන්නේ හරහටමයි කියන්නේ මොකද්ද හැබැයි මැනිකේ ඔහෙට හැදිලා තියෙන මේ වෙලෙදී ඈ ඕකටත් මේ ළඟම ඉන්න අපේ වෙදමා මගෙන්ම බෙහෙත් ගන්නට වෙයි මං හිතන්නේ. මම මගේ කට ඇත්ත කියනකොට තමුන්ට බොහොම අමාරුයි. බොහොම අමාරුයි. හරි හරි හරි යාමිනේ. ගේන්ති කියන එක තිබුණට කමක් නෑ අපි ඒක අපේ හිත වලින් ඈත් කරන්න ඕන. මනුස්සයෝ ඇතියට පුළුවන් තරම් කේන්තිය පාලනය කරගන්න බලන්න. හිත ලස්සන වුණාම තමයි අපේ ශරීරෙත් ලස්සන වෙන්නේ. ඕන් එතකොට මේ මුවන් පැලසත් ලස්සන වෙනවා. නෑ වෙද මාමා එහෙම මහේ ජන්ත හාමුදුරුවෝ මම්මගේ ආරච්චිල පයින්ද හරියට ඉෂ්ට කෙරුවාටත් අගේ කරලා තවත් මොනවා හරි දෙයක් දෙන්න හිතුවොත් <laughs> නේද ඈ මේ ලේසි පුතෙකුට මාමා මං වගේ මේ මුවන් පැලසේ ආරච්චිලට ආනන්තරේ කොරන්ට බෑ <laughs> ඒක සත්තයි ඒක සත්තයි ඔව් මං කියන්නේ ඒක තමයි ඒක නිසා මාව ඒ කියන්නේ මේ කියන ආරච්චිලට මේ පරණ පිත්තල බොත්තම් වෙනුවට රත්තරන් කඩු කස්තාන පළඳනා පලන්දලා ඈ තවත් ඉහළට ආනාන්තර પ્રાપ્ત කරනු බවට ඒජන්ත උන්නාන්සේ මේ මුවන් පැලසට අවදාට කරන බවට මට ඒකාන්තම විශ්වාසයි මාමා ඒකාන්ත විශ්වාසයි ඒ උනාට ඉතින් මේ මේ කොයි දෙයකට තණ්හාව වැඩි තියාගන්න හොඳ නෑ නේද? තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භය. තණ්හාය විප්පමුත්තස් නත්ති සෝකෝ කුතෝ භය. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා මතකනව. එහෙනම් ඉතින් ඔය බලාපොරොත්තු ගොඩාක් තියාගෙන ඉඳලා ඒවා ඉටු නොවුනාම දුක හිතන්ත හොඳ නැහැ. දැම්මම ශෝකය දුක නැති කරගන්න එකයි හොඳ. මම මේ මිනිස්සයාට හැම තිස්සෙම කියන්නේ ඕකමයි අපේ වෙදමාමා. කොහෙද යන්නේ? කොහෙද යන්නේ? මල්ලේ පොල් වගේ හැම වෙලාවෙම එනවා. මේ මැනිකේ මගේ යකා උස්ස ගන්න එපා තේරුණාද? ඈ හැම තිස්සෙම බැලුවොත් මගේ මේ ආරච්චිල පට්ටම හැල්ලු කරලමනි කතා කරන්නේ. පාචල් කරලමයි කතා කරන්නේ. සෑ සෑ සෑ සෑ බොම කැතයි බොම කැතයි. මේ මේ මාව පාචල් කරන්නේ නැතුව මෙතනින් මක බෑවිලා යන පළාතක යනවා හොඳයි. ඔව් ඔව් ඔව් මිනිස්සු යනවාමයි. යනවා. මම මේ ළඟක ඉඳලා කියන කරන දේවල් වලින් තමයි තමන් ඔහොම හරි ඔය පට්ටම රැකිලා තියෙන්නේ. ඕන් තේරුම් ගන්නට. පවනේ කුදයක් ගහගනින් කියලා මාත් යනවා යන්ට වේරගන්තොට මම යනවා මැනිකේ මැනිකේ මේ ඔහොම කලබල වෙන්න කාසින්නේ තව ටිකක් හිතාන්ත මේ මේ මැනිකේ මැනිකේ මැනිකේ මැනිකේ නෙමෙයි මම යනවා යන්ට මං එන්නේ නෑ මේ පැත්ත පළාත යනවා යන්ට ඒ කාට කියන්නද මේ වයිටි Thank you. අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පරණමාන්නගේ තිසරි හිරුනි රත්නායක රන්මලි ප්‍රියන්තනි ගමගේ යහම්පත් සපුමල් රෝහණ සිරිවර්ධන වෙදමාමා උලපනේ ගුණසේකර රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද සංකලනය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මුවන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන.